ඔබ දැන් සවන් දීමට සැරසෙන්නේ මිත්‍රිගල නිස්සරණ වනේ කර්මස්ථානාචාර්ය අතිගරු පඬිත මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ විසින් 1980 ජූනි මාස 19 වෙනි අටවක පෝදින මිත්‍රිගල නිස්සරණ වනේ යෝගාවචර භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නට යෙදුණා අමතක ධර්ම දේශනාවකට අවිජ්ජාදෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවේයෝ තස්ස සංවරාය පටිපඤ්ඤති රක්ඛති චක්ඛුන්ද්‍රයං චක්ඛුන්ද්‍රියේ සංවරං ආපඤ්ඤති සෝතේන සද්දං සුද්ධා ගානේන බන්ධං ගාහින්වා ජීවහාය රසං සායින්වා කායේන පොන්තම්බං පුදින්වා මනසා ධම්මං විඤ්ඤායන නිමිත්තං ගාහි හෝතේ නානුභ්‍යංජනංගාහි අත්වාදිකරණමේතං මනින්ද්‍රයං අසංවතං විහරන්තං අභිජ්ජාදෝමනස්සා පාපකා ධම්මා අන්නාසරේයං තස්සංවරාය පටිපඤ්ඤති රාගති මනින්ද්‍රයං මනින්ද්‍රිය සංවරං ආපඤ්ඤති ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳව තියෙන සූත්‍රයේ කියන ප්‍රකාශ කළ සූත්‍රයේ කොට ඉන්ද්‍රිය සංවර සීලය සතර සීලයන් අතුරින් චතුපාරි සුද්ධි සීලයන් අතුරින් එකක් බව කවුරුත් දන්න. ඉන්ද්‍රිය සංවර සීලය පාතිමොක්ක සංවර සීලය ළඟට සඳහන් වන සීලය. පාතිමොක්ක සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ජීව පාරිශුද්ධ සීලය, පත්‍ය සංනිසිත සීලය කියලා සීල් හතර. මේ හතර දන්නවා, අහලා තියෙනවා, වැඩ කරලා තියෙනවා යෝගාවල. නමුත් මේ පිළිබඳව විශේෂ තේරුමක් ඇති ඇත්තෝ ටිකයි ඉන්නේ. කියන්නේ මේ එක එක කොටසක් පිළිබඳව ක්‍රියා කෙරෙන හැටි සම්පූර්ණ වෙන හැටි නිතරම තේරුම් අරගෙන තියෙන්න ඕන. යෝගාවචරයන් විදර්ශනා භාවනාව කරනකොට විසුද්ධි හතක් සම්පූර්ණ වෙන්න ඕන කියන එක දන්නවනේ. ඒ විසුද්ධි හතෙන් පළවෙනි විසුද්ධිය සීල විසුද්ධිය. සීල විසුද්ධිය කියන්නේ මේ සතර සංවර සීලයමයි. ශික්ෂාපද වශයෙන් ගණන් ගැනෙන්නා වූ මේ පාටිමෝක්ෂ සංවර සීලය පමණක් නෙවෙයි. මේ සීල් කොටස් හතරමයි සම්පූර්ණ කරගන්න ඕන සීල විසුද්ධිය සම්පූර්ණ කර ගැනීමට. සීල විසුද්ධිය සම්පූර්ණ වුණේ නැත්නම් එහා විසුද්ධි එකක්වත් සම්පූර්ණ කරගන්නට පුළුවන් වෙන්නේ. එනිසා ඉන්ද්‍රිය සංවර සීලය භාවනා කරන යෝගාවචරයෙකුට කොපමණ උපකාරද කියන එක හිත වලා තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් ශික්ෂාපද සීලයට කියන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සත්‍යයක් කුඹුරක සත්‍යයක් වාගේ හදාගන්න භෝගයක් වාගේ මේ භෝගයේ සස්්‍ය වර්ග රැක ගැනීමට වැට කටු බඳිනවා. කටු වැටක් බඳිනවා. කටු වැට බැඳුත් බැඳගත්තොත් වටේ වැටක් බැඳගත්තොත් අර සස්්‍ය වර්ග භෝග වර්ග රැකෙනවා. ආරක්ෂා කරගන්නට පුළුවන් වෙනවා. කටු වැට නැත්නම් අර භෝග වර්ග සස්්‍ය වර්ග රැකෙන්නේ නැහැ. නැති වෙලා යනවා සත්තුන් කාරණාම විනාශ වෙලා යනවා සස්්‍ය වර්ග ආරක්ෂා කිරීමට කටු ඇටක් වාගේ රාජමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කර ගැනීමට ඉන්ද්‍රිය සංවර සීලය තරම්ම ප්‍රයෝජනයි කටු ඇට නැත්නම් සත්‍ය සම්පූර්ණයෙන්ම නැති වෙන්න ඉඩ තියෙනවා ඒ වාගේම ඉන්ද්‍රිය සංවර සීලය නැත්නම් ඉන්ද්‍රිය සංවර සීල රැකුනේ නැත්නම් ප්‍රාථමික සංවර සීලය ඇත්තේ නැහැ. ප්‍රාථමික සංවර සීලය නැත්නම් ඉන්ද්‍රිය සංවර සීලය නැත්නම් අනිත් ඒවා ගැන කියන්න දෙයක් නැහැ. එනිසා යෝගාවචරයන්ට අවශ්‍යයි මේ ඉන්ද්‍රිය සංවර සීලය සම්බන්ධව හොඳට තේරුම් බේරුමක් කරගෙන තිබීම. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනා වාරවලදී මේ ඉන්ද්‍රිය සංවර සීලය නොඑක් වාර ගණන මේ දේශනා පාඨයෙන් උන්වහන්සේ ප්‍රකාශ කළ ඉන්ද්‍රිය සංවර සීලය පිරෙන හැටි. කොටින් ශාලකාල බලන්ද කල්පනා කර ගැනීමට කියන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රමුතික කියන්නේ ඇහැ කන නාහේ දිව කාය හිත මේ කොටස් හයටයි ඉන්ද්‍රිය ద్వාර කියන්නේ ඉන්ද්‍රිය කියලා කියන්නේ ඉන්ද්‍රිය කියලා කියන්නේ මේ හයට මේ හය සම්බන්ධවයි මේ දේශනාව ගෙනහිලා තියෙන්නේ. සෝ චක්ඛුනා රූපං දිස්සාන නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යඤ්ජනක් ගාහි යත්වාදිකරණ මේතං චක්ඛුන්ද්‍රියං අසංගතං විහෙරන්තං අවිජ්ජා දෝමනස්සං පාපකා ධම්මා අන්වාස්ස වේයු තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති චක්ඛුන්ද්‍රියං චක්ඛුන්ද්‍රියේ සංවරං ආපද්දේති. ඇහැ පිළිබඳව ප්‍රකාශ කරපු කොටසයි. ඇහි සංවරේ. මානසික වූ විඥානේ මනෝ විඥානේ චක්ඛු විඥානේ ඉන්ද්‍රිය විඥානේ කියලා අපි මේකට කතා කරන ඉන්ද්‍රිය විඥානේ ඇහැ පිළිබඳව සංවර වෙන හැටි සලකලා බලන්න ඕන මුලින්. ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත රික්ෂෝ කියලා කිව්වේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ රකින්න පොරොන්දු වෙච්ච රකින්න වික්ෂුව යෝගාවචරය. ඒ යෝගාවචරය චක්ඛුනා රූපන් දිස්වා නනිමිත්තක් ගාහේ හෝති. ඇහැට රූපයක් හමු වෙච්ච අවස්ථාවේදී එහිදී ඒ හමු වෙච්ච රූපය පිළිබඳව නනිමිත්තක් ගාහේ හෝති නානුඥානක් ගාහේ. ඒ රූපයේ හත්පා ඇස් කන් නාස ආදී දේවල් තිරනවා නම් ඒවා එකක් එකක් පාසා කල්පනා කර කර බල නිමිත්තක් ගාහී කිව්වේ ඒක. එහෙම නිමිති වශයෙන් අත්පා ආදී දේවල් වෙන් කර කර කල්පනා කරලා බලන්නේ නැහැ. නානු ව්‍යංජනක් ගාහී කුඩා ලකුණු අත ඔසවනකොට හැරෙනකොට සිනාසෙනකොට කතා කරන විට ඔබඳු අවස්ථාවලදී ඒ අවයව සම්පූර්ණ වෙන්නේ සිදු වෙන්නේ කෙසේද යන ඒ විදිහට පුංචි ලකුණු සම්බන්ධවත් හිතලා බලන්න. ඉනාම වෙනකොට මෙන්න මෙහිමයි මේ විදිහටයි කතා කරනකොට මේ විදියයි අත අරකවනකොට මෙහිමයි කියලා ওই විදිහට පුංචි පුංචි ලකුණු සම්බන්ධව සලකලා බලන ඒ විදිහට සලකා බලන්නේ නැතුව අර හමු වෙච්ච රූපයේ සම්බන්ධව ওই විදිහට නැවත නැවත සැලකීමක් බැලීමක් හිතීමක් කරන්නේ නැතුව වාසය කිරීමයි පළවෙනි කාරණේ. ඒකට ඊළඟට ඒ සම්බන්ධව ඒ විදිහේ ක්‍රියා කිරීම නිසා සිද්ධ වෙන ප්‍රතිඵලය සම්බන්ධව දේශනාව කළ යත්වාධිකරණ මේතං චක්ඛුන්ද්‍රියං අසංගතං විහෙරන්තං අවිද්‍යා දෝමනස්සා පාපකා ධම්මා අනුවාස්ස වේදී එතකොට මේ හමු වෙච්ච රූපේ සම්බන්ධව යම් විදියකට යම් ආකාරයකින් පිළිපැදීම හේතු කොටගෙන හමු වුණු රූපය පිළිබඳව තමන් පිළිපදින්නේ කොයි ආකාරයකටද ඒ පිළිපදින්නා ආකාරය නිසා අවිද්‍යාව බොමනස්සය අවිද්‍යාව කියන්නේ මෙතන ආශාව තණ්හාව දෝමනස්සේ කියන්නේ තරහ. දෝමනස තරහ. ඔය දෙක ප්‍රධාන කරගෙන තියෙන යම් තා කෙලෙස් ඇතනම් ඒවා යම් ක්‍රමයකින් අර රූපේ පිළිබඳව පිළිපදින්නා අවස්ථාවේදී මේ කියන කෙලෙස් පහළ වෙනවා නම් ඒ විදිහේ කෙලෙස් පහළ නොවෙන්න හිත සංවර කරගන්න ඇහැ සංවර කරගන්න. එතකොට චස්ස සංවරාය පටිපද්‍යති. අර කෙලෙස් අභිජා දෝමනස්ස කියන මේ කෙලෙස් දෙක ප්‍රධාන කරගෙන තියෙන යම්තා කෙලෙස් සමූහයක් පැමිණෙන ඉඩ තියෙනවා නම් ඒව ඇති නොවන අන්දමට අර රූපයේ පිළිබඳව පිළිපදින්න යෝගාවචරයා පුරුදු වෙන්න ඕන. ඊළඟට රක්කටි චක්කුන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රිය. හැමමැති මේ ඉන්ද්‍රිය හොඳින් රැක ගන්න. චක්කුන්ද්‍රිය සංවරං ආපජ්ජති. දෙවෙනි වදේශනා කරනවා චක්කුන්ද්‍රිය පිළිබඳව සංවරය ඇති වෙන අන්දමට පිළිපදින. එතකොට ඇහැ පිළිබඳව මේ විදිහට එක කොටසක් උන්වහන්සේ දේශනා කළා. ප්‍රකටව ප්‍රසිද්ධව ඉන්ද්‍රිය සංවරය කියලා හිතන්නේ බොහෝ විට ඇහැට රූපයක් හමු වුණාම ඒ හමු වෙච්ච රූපය සම්බන්ධව කෙලෙස් ඇති කරගන්නේ නැතුව සංවරයක් ආරක්ෂා කර ගැනීමයි කියන අදහසයි වැඩිපුර උපමනින් නවතිනව බොහෝ විට. ඇහැ ආරක්ෂා කර ගැනීම පමණයි කියන්නේ. තමත් එහාට ආරක්ෂා කරගන්න ඕනේ. කනත් ආරක්ෂා කරගන්න ඕනේ. කනේ සංවරය ඇති වෙන්න ඕනේ. එතකොට දී සංවරේ ඇති කරගන්න ඕන. නාහේ සංවරේ ඇති කරගන්න ඕන. කායේ සංවරේ ඇති කරගන්න. හිතේ සංවරේ ඇති කරගන්න. ඔය හයම සංවරේ ඇති කරගන්න. හයම සංවර කරගන්න ඕන. අපි උදාහරණයක් වශයෙන් ගම්මු ලකා බලමු ඇහැට රූපයක් හමු වෙනවා කියන එකේ අදහස මොකද අප යම් අවස්ථාවක ගමන් කරනකොට හැම නැත්තම් තමන් ඉන්න තැනකදී රූපයක් හමු වෙන. තවත් අපි සිදුවෙන දෙයක් සම්බන්ධවම යොදලා බලමු. අපි දන් ගෙට යනවා. එහෙම නැත්නම් පින්ඳ පාට යනවා. බංගට යන්නව අවස්ථාවේ පින්ඩපාතේ යන්නව අවස්ථාවේදී පින්ඩපාතේ ගියව අවස්ථාවේදී ඔන්න රූපයක් ඇහැට පේන එහා තමන් මෙහි ඉඳලා එහාට යනකොට එහෙ ඉඳලා මෙහාට එන එහෙම නැත්නම් පාර අයින ඉන්න යම් කිසි කෙනෙක් උගේ ඡායාවක් දැකින්න ලැබෙනවා එතකොට ඒ දකින්න ලැබෙනකොට අර ඒ ඒ රූපය ඒ රූපයට ඇහැ විහිදුවන විහිදුවලා මේ අර අහවල් ඇත්ත අහවල් එක්කෙන සම්බෝම හොඳ එක්කෙනෙක් එතකොට ඒ විදිහට ආසාවක් ඇතිවන අන්දමට හිතවිලි ගොඩක් පවත්වන ඒ රූපේ විවඳින් දැක්කා දැක්කාම යාගේ අහකන්නා සාගයේ හොඳට තේරුම් ගත්තා ඊළඟට එයා ගැන සංහාවක් ඇති කරගත්තා බැඳීමක් ඇති කරගත්තා සාමාන්‍යයෙන් ඡන්දයක් ඇති කරගත්තා මේක කෙලෙසයක්. සැදෙන් දියොන්නන උනේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරය කැඩු. ඊළඟට තවත් එහාට යන. ඊළඟට උන තව එක්කෙනෙක් දැක්කා. එන් දැක්කහම දකින්නකොටම හැඟීම නැතුව යන්තම් ඡායාව දකින්නකොටම Tamanne විරුද්ධකාරය. Tamanට අප්‍රිය කෙනෙක්ව දැක්කේ. බැලුවා හොඳටම. එයාගේ මුණ දිහා බැලුවා. අස්කන්නාංශාදී දිහා බැලුවා. ආවත් තරහක් ආවා. මට මෙහෙම බැනලා තියෙනවා. මට දොස් කියලා තියෙන එයා තමයි මේ කියලා තරහක් ඇති කරලා. ඉන්ද්‍රියයන් වල සීලෙත් හැදුනා. එතකොට ඔය ඒකම ඔය එක එක වේලාවකදී තණ්හාව ඇති වුණා අනිත් වේලාවේදී ද්වේෂය ඇති වුණා අවිජ්ජා දෝමනස කියන මේ දෙකම ඇති වුණා තව ටිකක් එහාට යනවා ඒ යනකොට ඕන තව රූපයක් දැක්කා මේ දෙකෙන්ම හිත කලබල වෙලා නේ තියෙන්නේ ඒ ගැන සැලකුවෙන් ඒකෙන් උපේක්ෂාව අඥාන උපේක්ෂාවක් ඇති කරගත්තේ තියෙන්නේ බැලුවේ නැතුව අඥාන උපේක්ෂා කවුද කියලාවත් බැලුවේ නැහැ. අඥාන උපේක්ෂාවත් කියලා. අඥාන උපේක්ෂාවත් ඉන්ද්‍රිය සංවර සීලයට හේතු වෙන දෙයක්, කැඩීමට හේතු වෙන දෙයක්. එතකොට තණ්හාව ඉන්ද්‍රිය සංවර සීලයට අභිග්ගාව කියන නාමයෙන් කතා කරන තණ්හාව බැඳීම ඉන්ද්‍රිය සංවර ඇහැ පිළිබඳව ඉන්ද්‍රිය සංවර සීලය කැඩීමට හේතුවක්. දේහය තරහ දුම්නස අර රූපයේ දැකීමෙන් ඇතිවෙන බීම නිසා ඉන්ද්‍රිය සංවර සීලය කැඩෙනවා ඊළඟට නියමමකට මෙහි කරන්නේ නැතුව අර විදිහට අන්නා උපේක්ෂාව ප්‍රත්‍යයෙන් මෝහය ඇති වෙනවා මෝහය නිසා ඉන්ද්‍රිය සංවර සීලය කැඩෙනවා එතකොට ඉන්ද්‍රිය සංවර සීලය චක්කුව පිළිබඳව ඉන්ද්‍රිය සංවර සීලය ඔන්න ඔය විදිහට දිගට කැඩි කැඩි කැඩි කැඩි යන පරිසංයෙන් දෝනි. ඉන්ද්‍රිය සංවර සීලය ඇහැ පිළිබඳව ওই විදිහට පරිසං වෙන්න පුරුදු වෙන්න ඕනේ. කොහොමද පරිසං වෙන්නේ? කම්මස්ථාන දේශයෙන් කර්මස්ථානය හිතින් අරගෙන යන පින්දපාතේ හෝ රංගෙට හෝ එන යන ස්ථානකට යනවා එන යනකොටම ඉතින් අර රූපයක් දකින්න ඒකේ හැඩහුරුකම් මොනවාක්වත් බලන්නේ නැහැ. හැඩහුරුකම් බලන්නේ නැහැ. මොනම දෙයක්වත් බලන්නේ නැහැ. රූපයක් රූපයක් කියලා සලකනවා. කවුද මේ ගියේ කියන එකවත් හිතන්නේ. යම් කිසි විදිහකින් ඒ ඇත්ත නැමෙట్లా කතා කළොත් අන්නේදී සිහිය උපදවාගෙන සතිය උපදවාගෙන අර හැඟීම ඇතුව කර්මස්ථාන හැඟීම ඇතුව අහන ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න. ඒකෙන් බැඳීමක්වත් ගැටීමක්වත් නොවන තාලෙට තියන්න. කර්මස්ථාන පාවිච්චි කරන්නා වූ යොන්නා වූ යෝගාවචරය එන්න මේ විදිහටයි කටයුතු කරන්න ඕන ඇහැ පිළිබඳව සංවරය. මේ ඇහැ පිළිබඳව සංවරයේ තිබුණු තරමින්ම මදි ඉන්ද්‍රිය සංවර සීලයට. කනත් සංවර කරගන්න ඕනේ කියන එක මුලින් කිව්වානේ. කනත් සංවර කරගන්න ඕනේ. කනට ශබ්දයක් ඇහෙනවා. කනට ශබ්දයක් ඇහෙනකොට සංගීත ශබ්ද සින්දු ඒවා සම්බන්ධව මොන શબ્දයක් සින්දුවක් කියනවා ඇහෙනවා. එතකොට හොඳට කන් යොදනවා. ඒ සින්දුව මොන සින්දුවද අර හවලා කියපු සින්දුව කියන්නේ. ඒ කියලා ඔන්න එතන නිමිත්තක් ගාහේ. ඊළඟට ඒ සින්දුවේ හොඳට නාද නැලවීම කොයිතරම් අගේද හොඳට යනවනේ කියන නැලවීම ඇදීම හොඳට යනවනේ කියලා කලකන ඊළඟට අනුභවයෙන් යනවා. ආසාව ඇති කරගන්න. ආසාව. තණ්හාව ඇති කරගන්න. කාණය අසං කන අසංවර වුණා. කන අසංවර වුණා. රාගය නිසා තණ්හාව නිසා අසංවර කරගත්තා. තමන්ට අප්‍රිය වූ කෙනෙකුගේ එකක් ඇහෙනවා. අන්නේ බඳු අවස්ථාවේදී ද්වේෂය ඇති වෙන්නේ තරහ ඇති වෙන්නේ ගැටීම ඇති වෙන්නේ මේක තාම මේක කියනවා මේක ඉවර කරන්නේ නැහැ මේක ගැටීම් ජීවිත දරයක් වෙනවා හිතන හිතන හිතන එතකොට ද්වේෂය ඇති වෙන්නේ දෝමනස්සේ අර විදිහට අර මුලින් කිව්වා වාගේ අඥානෝපේක්ෂාව ඇති වුණොත් හැම මොහයක් ඇති වෙනවා මොහේ නිසා කසම්වරකම ඇති එතකොට කණින් අසංවර වීමයි. කණින් අසංවර වෙන හැටි. ඊළඟට චක්ඛු සෝත ගාන ගාන කියන්නේ නාහෙන් ඒ අර විදිහටම ගඳක් සුවඳක් දැනුණාම ගඳක් දැනුණාම දුර්ගන්ධයක් සුගන්ධයක් දුර්ගන්ධයක් කියන මේ දෙක නිසා එකක් සම්බන්ධව සලකනකොට සංහාව අනිකේදී ද්වේෂය ඔය දෙකම ඇති නොවෙන්න සංවර වී ධාන ධානයෙන් සංවර වී එතකොට ජීවහාය දිවින් සංවර වීම දිව දිව සංවර කර ගැනීම දානෙ වළඳන දානෙ වළඳන්නව අවස්ථාවේදී පින්ඳ පාතේ ලැබලා ලැබිච්ච පින්ඳ පාතයක් වළඳන ඒ වළඳනකොට අර රසවත් ආහාර තියෙනකොට හොඳට පැණි රහ දේවා තමන් බලාපොරොත්තු තියෙන දේවා ලැබෙනකොට උන්න ආශාව කොහොම හොඳයි හොඳයි කියලා එකක් එකක් ආසාගෙන වෙන වෙනම හිතන ඒකේ ඒ රස කොටස් පුංචි පුංචි රස කොටස් තමන්ට දැනෙන හැටි සලකන ජීව අසංවර වුණා තණ්හාව පාවිච්චි කරා තණ්හාවෙන් තණ්හාව පාවිච්චි කිරීමෙන් යෙදීමෙන් ජීව අසංවර එතකොට ඊළඟට අප්‍රිය දෙයක් අමනාප දෙයක් හිතට අමනාප දෙයක් ඇති වෙනකොට ඔන්න ඇති වෙන්නේ අර විදිහට පේශය දේශය නිසා දිවා සංවර කරගත්තා දිවා සංවර කරගත්තා ඒ වාගේම දේශය ඇති වුණා මේක කැඩීමට උපකාර වෙන අන්දමට තණ්හාව ඇති වුණා ඒ වගේම මෝහයත් ඇති කරගත්තා මෝහයත් ඇති කරගත්තා මෙදව යෝගාවචරයා මෙබඳු අවස්ථාවලදී කොහොමද පදින්න ඕන දාන වන දන්නව අවස්ථාවේදී යෝගාවචරය පිළිපදින්න ඕන කොහොමද කොයි ආකාරයෙන්ද බොහොම කල්පනාවෙන් ඒක කරන්න ඕනේ බොහොම කල්පනාවෙන් ඒක කරන්න ඕනේ කියන්නේ මේ Tamanta ලැබෙන ආහාර ටික ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. මේක සෙල්ලමට මේව දවායනම දායන මණ්ඩනාය කියලා ඒ විදිහට සලකලා පින්නපාත වළඳන්නේ කියලා තියෙන නිකන් මේ සම්බන්ධව විශේෂ අදහස් ගොඩක් තියෙන බව හිතන්න ඕනේ. මේවා දෙන්නේ දායක උදවිය මේවා ගෙනල්ලා දෙන්නේ අපෙන් යම් කිසි දෙයක් ගන්න බලාපොරොත්තු වෙන ගනුදෙනුවක් සම්පූර්ණ කර ගැනීම අදහසට නෙමෙයි බායකට නෙමෙයි වෙන යම් කිසි හිරිතියක් ප්‍රසංසාවක් බලාපොරොත්තු වෙන නෙමෙයි අපේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ දෙන්නා වූ දායක උදවිය ත්‍රිවර්ණ සම්පත්තිය. ත්‍රිවර්ණ සම්පත්තියයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ දිව ලෝක සම්පත්, මනුෂ්‍ය ලෝක සම්පත්, නිවන් සම්පත් කියන මේවායි බලාපොරොත්තු වෙන්නේ දායක උදවිය. අපි සෙල්ලමට එහෙම නැත්නම් අපි අපේ අපි කෙලෙස් සහිතව ඉඳගෙන මේ ආහාර ටික ගන්නවා නම් ගත්තොත් අර බලාපොරොත්තු වන්නව දායකයන්ගේ ඒ බලාපොරොත්තු සාර්ථක වෙයිද මොන අන්දම කිව්වද සාර්ථක වෙන්නේ නැහැ ඒ වගේම මන්ට මේව ඔරොත්තු දෙයිද කෙලෙස් ගොඩක් එකට යට වෙලා ඉඳගෙන මේවා අනුභව කරනකොට මේවා අපේ ශරීරයට ඔරොතු දෙයි. එම කල්පනා කරන්න ඕන. ඒකට කල්පනා කරලා බලන්න ඕන. මේ ආහාර සම්බන්ධව කලකනකොට රස තෘෂ්ණාව සම්පූර්ණයෙන් නැති වෙන අන්දමටයි බුදුරජාණන් වහන්සේ මේ මේ ප්‍රතිවේක්ෂා දේශනාව කළේ. රහතන් වහන්සේ ආහාර වළඳන්නා අවස්ථාවේදී රස සංඥාව තියෙනවා නමුත් රස තෘෂ්ණාව නැහැ රහතන් වහන්සේ රස සංඥාව රසයේ කියන කඳීම තියෙනවා නමුත් රස තෘෂ්ණාවක් ඒ తත්වය සාමාන්‍ය කෙනෙකුට ඒ తත්වය ආරක්ෂා බලාපොරොත්තු වෙන කටයුතු කරන යෝගාවචරය යෝගාවචරයට රහතන් වහන්සේ විදියටත් ලබා ගන්නට පුළුවන්. ඒ අර ඉන්ද්‍රිය සංවරය. තස පිළිබඳව ඉන්ද්‍රිය සංවරය හැදෙන්නේ නැති වෙන යෝගාවචරය මේ දාන ටික වළඳනවා නම් රහතන් වහන්සේ කෙනෙක් වාගේ යන වාගයයි සලකන්නේ. ඒ වාගේම ධාරකයන්ට නියම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් වෙනවා. නිසා දානි වන දන්නා අවස්ථාවේදී විවේකයෙන් හරහන් දොන විවේකයෙන් කල්පනා කර ගන්න ඕනේ ඉන්ද්‍රිය සංවර සීලය. අපේ පිළිබඳව ඉන්ද්‍රිය සංවර සීලය නොකරි. අන්තිමේ භක්තිද ක්‍රියා කරලා අවසන් වෙන තුරු ඉන්ද්‍රිය සංවර සීලය නොකඩී නියම අංගමත පවත්වාගෙන යාමට පවත්වාගෙන යාමට යෝගාවචරය උත්සාහ ගන්න ඕනේ. එහෙම නැත්නම් යෝගාවචරය මම කාර්යයක් වෙනවා. මම කාර්යයක් වෙනවා කියන්නේ තේරුම මම කාර්යයක් වෙනවා කියන්නේ තේරුම නම් ගෙවන්න තිබෙනවා නිදාසේ. හරතෙක් වෙලා, අස්වැයෙක් වෙලා, එළුවෙක් වෙලා, බූරියෙක් වෙලා, කොතලියෙක් වෙලා, එතන නැත්නම් ලොකු මල්ලෙක් වෙලා, අර නම් දීපු දායකයන්ගේ ඒ නම ගෙවන්න තිබෙනවා. මේක සලකාගෙන ආහාර ගන්නවා. අවස්ථාවේදී ආහාර තෘෂ්ණාව සම්පූර්ණයෙන් කලාගන්න. අයින් කරගෙන ආහාර ගැනීමට පුරුදු වෙන්න ඕනේ. මෙකට ආහාර ගන්න අවස්ථාවේදී ඒකෙන් මෛත්‍රිය තියාගන්න ඕනේ. මෛත්‍රිය තියාගන්න ඕනේ. මෛත්‍රියට හදතරව පින්දපාත යන අවස්ථාවේදී පින්දපාතේ පිළිගන්න අවස්ථාවේදී මෛත්‍රියට හදතරව ගන්න. ඒ වගේම සත්‍යවේත්තා සහිතවයි ඒ ආහාර ටික වළඳන්නේ. සත්‍යවේත්තා සහිතවයි ඒ එක්කම වෙන වෙන මොන දෙයක් සම්බන්ධව හෝ තමාගේ විකට ආවොත් දීසක් ආවොත් තරහක් ආවොත් බිදුකම ආහාර වලට බිදුකම ලෝලුකම කට අදහස් ආවොත් සම්පූර්ණයෙන් එන එන කොටම ආගේ වන් කරන්න ඕනේ. එහෙනම් මේ අදහස් නෙමෙයි කරුණාමෛත්‍රී ධානත අදහස් වලින් පුරවාගෙන ඒක සබාවන ඒ දානය විදිහට කරගන්න විදිහට ඕලාරිකව පෙනෙන දෙයක් මේ දානේ වෙන වරණ වරණන අවස්ථාවේදී ඉන්ද්‍රිය සංවැරය විදෙන හැටි සලකන්න පුළුවන් ඕලාරික වශයෙන් ඒක ලැබගෙනවා හොඳටම තේරෙන්න තියෙන දෙයක් ඒ වගේම බරපතල දෙයක් කියලා හිතනවා තමන්ටත් තමන්ටත් දෙපැත්තකට බලපතන විපාක දෙන දෙයක් වෙලා තියෙන නිසා මේ සම්බන්ධ විශේෂ කල්පනාවට ගන්න ඕන රසණීන්දේ රස ගැනීමට විතරම මහත් ගන්න ඕන විතරම සිහියේ ගන්න රසණීන්දේ යන දිය දිය පිනවන්න බලාපොරොත්තු වෙන නරකයි දිය පිනවන්න බලාපොරොත්තු වෙන නරකයි ඒ යෝගාවචරයා මේ විදිහට දිය පිළිබඳව කටයුතු කරගන්න ඕනේ ඊළඟට කාය පිළිබඳ සම්මතය. කායට කායේන පොත්තම්මම් බුද්ධිත්වා. මනිත්තග්ගාවිනාම ජන්ජනග්ගාවේ කියලා දේශනා කළේ කායට ස්පර්ශයක් දැනෙන. තමන් මේ කායයට තමන්ගේ ශරීරයට ස්පර්ශයක් දැනෙනවා. ස්පර්ශයේ කිව්වට ගණන් ගන්න වෙන්නේ පොත්බ්බ රූපේ. කායක දැනෙන ආයත් සාදේට සම්බ රූපේ දැනෙනවා. ගන්නකොට මේ දේ වායෝ කියන මේ කොටස් තමන්ගේ ශරීරයට දැනෙනවා. ඒ දැනෙනව අවස්ථාවේදී ආශාව ඇති කර ගන්න අරගන්න. හොඳ යම් කිසි තැනක නිදන්නව අවස්ථාවේදී නිදන්නව අවස්ථාවේදී යම් කිසි දෙයක් ඇඟේ ගෑවෙන්නව අවස්ථාවේදී සිහියොද යොදා ගන්නෝ සිහියොදාගෙන සිහියොදන්න අවස්ථාවේදී සංහාව ඇති නොවෙන්න ආසාව ඇති නොවෙන්න තමන් පිළිපදින්න ඒ අර පස්සේ කාය ප්‍රසාදයට පොත්බ්බේ පිට වෙනකොට පස්සේ ඇති වෙනවා. එතකොට කාය විඥානය කාය විඥානය පොත්බ්බේයි පස්සේයි. ඒ කියන්නේ අපි ඉන්න අපි ඉන්න කියන දුනේ. ඔය ඔය කොටස් තුන ඇති වෙනකොට වේදනාව ඇති වෙනවා. එතකොට වේදනාව වේදනාව ඇතිවෙනව අවස්ථාව වෙන වේදනාව ගැන නිදීවීම. ඒ නිදීම මෙහෙම කරන්න ඕන. නිදීම මෙහෙම කරනකොට අර මේකේ වේදනාව නිසා ඇතිවෙන ඇති විය ඇති වෙන්න ඉඩ තියෙන සංහාවට ඉඩ නැති වෙනවා. සාමාන්‍යයෙන් තම අවස්ථාවකදීම පස්සේ නිසා වේදනාව ඇති වෙනවා වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා තණ්හාව හැමතිස්සෙම ඇති වෙනවා වේදනාව නිසා යම් කිසි අවස්ථාවක අර විඳීම ඇති වෙනකොට ඒ විඳීම දැන් මුලාව පාවිච්චි කරාම සතිය පාවිච්චි කරේ නැත්නම් අන්න තණ්හාව ඇති වෙන්නේ ඉඳී වෙනවා ආකාර විඳින වේදනාව ඇති වෙනකොටම මේකේ වර්තනය කියන නිදීම වේදනාව කායික ඇති වෙනකොටම කායික මෙහෙය කරනවා. වේදනාව දැනෙනවා වේදනාව දැනෙනවා. මේ වේදනාව මෙහෙය කරන්නේ. වේදනාව මෙහෙය කරනකොට ඒකම සංහා නැති වෙනවා. වෙන්නේ කියන්නේ මේ ඉපදීමට සුදුසු වෙwidetildeම සංහාව උපදිනවා. වේදනාව මෙනෙහි කරනකොට වේදනාවක් නැති වෙනවා. වේදනාවක් නැති වුණාම වේදනාව නිසා ඇති වෙන ඉඩ තිබෙන සංහාව ඇති වෙනවා. වේදනා නිරෝධා සංහා නිරෝධෝ. මෙන්න මේ தත්ත්වය සලකලා බලන්න ඕනේ. මේක ඉතිරිදම් පාලකාග පිළිලා ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය ద్వාර හයේදී දැන් පස්සේ මේකයි මේ කියන්නේ ඔය ඉන්ද්‍රිය ద్వාර මේ පහයි තව එහාට තියෙන මනින්ද්‍රියේ අද්වාරයයි මනෝද්වාරයයි කියන ඉන්ද්‍රිය ద్వාර හයේදීම වේදනාව පහළ වෙන්න ඉඩ තියෙනවා. එන්නම් වේදනාව කල්පිතේ පහළ වීමට ඉඩ තියෙනවා. චක්කුද්්වාරයට රූප හමුනව අවස්ථාවේදී එතකොට චක්කු විඥානය කියලා තාක්ෂය ඇති වුණා ඊළඟට වේදනාව ඇති වුණා. නිදි වේදනාව ගැන දැනගන්න දුකයි සැපයි ඒ කියන නම් සලකන්නේ නැතුව නිමිති tattve සලකන්න ඕනේ. ඒ නිමිති tattve කියන්නේ. සෝතද්්වාරයේදී ඒ විදිහට නිමිති tattve. ධානද්්වාරයේදී නිමිති tattve. විමාද්්වාරයේදී නිමිති tattve. කායද්්වාරයේදී නිමිති tattve කියන්නේ. ඒ නිමිති tattve පස් අවස්ථාවේදීම අවස්ථා පහේදීම ඔය නිදින්න දිනේ කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිදින්න මෙහෙම කරනවා කියන්නේ දැන් බොහෝ විට වේදනාව මෙනෙහි කරනවා කියන්නේ මේ දුකක් දැනුණත් ඒ දුක පමණයි මෙනෙහි කරන්න පුළුවන්. ඒ ගාලකය වේදනා තුන් ආකාරයෙන් මෙනෙහි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් තත්ත්වය ඉන්ද්‍රිය ద్వාරයකට පස්සේ සම්බන්ධ වුණාම එතකොට ඒ පස්සේ බලයෙන් පස්සේට දෙයට එකතු වෙන වේදනාව. වේදනාව ඒක ස්වභාවිකයි. ඒක දුකකට හැරෙන්නත් පුළුවන්, කටකට හැරෙන්නත් පුළුවන්, මධ්‍යස්ථ එකක් වෙන්නත් පුළුවන්. පොදු විදියට ඉඳීම මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕනේ. වේදනා නිදීම මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕනේ. ඔය ස්ථාන පහේදී මතක්කු සෝත ධාන ජීවා කාය කියන මේ ස්ථාන පහේදීම ඇති වෙන වේදනාවල් මෙනෙහි කරන්න පුරුදු වෙන්න. මේක පරයෝගාවතරේකට හොඳට කටයුතු කරන යෝගාවතරේකට අමාරු දෙයක් නෙමෙයි දුෂ්කර දෙයක් නෙමෙයි මම පහදින් බොහොම පහදින් කරගන්න පුළුවන් මේක පහදින් කරන්නේ ලැබුණා ඒ ඕගාවට දීවල දැන් කියන්නේ දොරවල සතිය දීවල පහද දීනි කරගන්නේ සත්‍යයද මේ වුණත් පුරුදු කරගන්න ඕන වේදනා වේදනා తত্ত্বය හොඳට පුරුදු කරගන්න ඕන වේදනා කියන්නේ වේදනා ස්කන්ධය පංචස්කන්ධයෙන් එකක් මේ වෙනස්කන්ධ මේක හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕන. මෙන්න මේ වෙලාවේදී තියෙන වේදනාව මේ වේදනාව දුක් වේදනාව මේ වේදනාව සැප වේදනාව මේ වේදනාව උපේක්ෂා වේදනාව කියලා දෙකම ලබන්න පුළුවන් නම් බොහොමත් හොඳයි. සාමාන්‍යයෙන් වේදනා ద్వාරය වේදනා පහළ වෙන පැති වේදනා තත්ත්වය තේරුම් අරගෙන තියෙනවා. සබ්දා විම්ම සත්‍ය වශයෙන්ම කලකා බලනකොට මේ ඉන්ද්‍රිය ద్వාර සමග සත්‍ය වැඩ කරන්නා වූ මේ සත්‍ය කොහේද ඉන්නේ කොහේද ගත කරන්නේ වේදනා ගොඩට ගත කරන්නේ වේදනා සාගරයක මේ වායු සාගරයක ඉන්න වාගේ වේදනා සාගරයක පරිලෝකෙ ඉන්නේ නිවේදනා සාගරයේ තේරුම් අරගන්න ඕනේ. යෝගාවචරයන් දෙක තේරුම් අරගන්න ඕනේ. කෙනෙක් නැති වෙන්නේ නැහැ එතකොට. රූප දැකලා කෙනෙක් නැති වෙන්නේ නැහැ. ශබ්ද අහලා කෙනෙක් නැති වෙන්නේ නැහැ. ගඳ දුවන දැනලා කෙනෙක් නැති වෙන්නේ නැහැ. ප්‍රාණයට පරිවිලා කෙනෙක් නැති වෙන්නේ නැහැ. ස්පර්ශය නිසා කෙනෙක් නැති වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට කෙනෙක් ඇති නොවීමට මාර්ගයක් වෙන වේදනාව හොඳට තේරුම් අරගන්න ඒ ඉන්ද්‍රයන්ගේට අවශ්‍යම උපකාරණයි මේ පිළිවිදේ මතක කරන් බලාපොරොත්තු වෙන යෝගාවචරය මේකෙන් හොඳට පරිසම් වෙලා තමන්ගේ යෝගාවචර ක්‍රියාව සූත්‍රයෙන් දිනු කරගන්න බලාපොරොත්තු වෙනවා හරිනේ කාරණේ මනස ධම්මං විඳායි නිමිත්තං බාහි විරෝධේන අනුයජ්ජනං වාග්ය යත්වාදිකරණේ සම්මනින්දයන් අසංගතං විහෙරන්තං අවිජ්ජාදෝ මනස්සාපාපකා කුතලා ධම්මා අනිවාසයේය කාර්ය සංවරය පරිපාලිතේ කාර්යමණිය මනිජීව සංවරං ආපජ්ජති කියන අන්තිම කොටස අන්තිම සංවරය සිතෙන් සංවර වීම සිතෙන් සංවර වීම මේ සිතෙන් සංවර වෙනකොට අර මුලින් කියපු පහම ගන්න ඕනේ. කොටස් පහම පළපළ බලන්න ඕනේ. ඒක හොඳට කියෙන් කල්පනා කරලා බලන්න ඕනේ. සිතෙන් අසංවර වෙන්නේ කොහොමද? සිතෙන් අසංවර වෙන්නේ කොහොමද? මනස ධම්මං විඤ්ඤාය සිතින් ධර්ම අරමුණ දැනගෙන හිතට ධර්ම අරමුණ අවුත් ලැබිලා වෙනවද හතයි ගන්න. ඒ විස්තරස්ථානයේදී ඒ සම්බන්ධව මෙලිනිත්තන් ගාවිනෝට නම් දැන් දැනක් ගාවිනී කියලා ඒ ලැබිච්ච ධර්ම අරමුණ අර රූපාරම්මණයම සමහර විට මෙතන ධම්මාරම්මණය වෙන්න පුළුවන්. අර සම්දාරම්මණයම මෙතන ධම්මාරම්මණය වෙන්න පුළුවන්. අර ගන්ධාරම්මණයම මෙතන ධම්මාරම්මණය වෙන්න පුළුවන්. අර රසාරම්මණයම මෙතන ධම්මාරම්මණය වෙන්න පුළුවන්. අර පොත්සම්භාරම්මණයම ධර්මාරම්මණය වෙන්න පුළුවන්. ඒ වාගේම ඒක සම්බන්ධව හිතලා ඒ දිනුවට ඇතිවෙච්ච දෙවියන් හිතේ ධම්මාරම්මනේ වශයෙන් හිතා ගන්න ඕනේ. එතකොට දැන් රූපයක් දැක්කේ නැහැ. දැක්කේ නැහැ. ඔන්න ඉන්නකොට පිටට යට වුණා රූපය. යම් කිසි කෙනෙකුගේ රූපයක් පිටට යට වුණා. රූපයක් වැටුණාම අන්න ඒ රූපය මම කලින් දැක්ක එකක් හෝ එතකොට අහපු එකක් හෝ පිටාපු එකක් හෝ ඒක රූපයක් දෙකක් එතකොට ඒක ඒක නැවත නැවත ඒකල බලුවා ඒක කොටස් කොටස් වශයෙන් බලුවා එතකොට නිමිත්තක් ගාහි සමුද්දන් වෙනක් ගාහි කියන දෙකම තමයි ඕන ආශාව ඇති වෙනවා. එන්න මනස අසංවර. මනස අසංවර වුණා. ඉතින් ඊළඟට සමහර විටක අර විදිහේ නරක රූපය හිතට එනවා. නරක රූපයක් පිටට වෙනවා කලින් දැක්ක ඉතබු නාලපාපෝ නරක රූපය ප්‍රිය ගැනීම එතෙන්දී අර විදිහේ සංමානය එතෙන්දී ඇති වෙන්නේ දුම්නස් ඒකට එතන අපානුවරයි ඊළඟට තණ්හාව ඇති වුණා, දිවි ඇති වුණා, මෝහයත් ඇති වෙනවා මෙනෙහි කරේ නැත්තම් මේ මන්ද. එකට ආපු රූපය මෙනෙහි කරේ නැහැ. මේ මන්දමත. මෙනෙහි කරේ නැත්තම් මොකද? ඒකත් අසංවරයි. එතකොට ඒකපාලකෝදී තණ්හාව ඇතිවීමෙන් අසං අසංවර වුණා. එකපාලකදී ජීවිතය ඇතිවීමෙන් අසංවර වුණා. එකපාලකදී මෝහය ඇතිවීමෙන් අසංවර වුණා. වතර සම්බන්ධ යෝගාවචරය යෝගාවචරය නම් දෙත පරිසම්බන්ධෝනේ සාමහිත සංවර කර ගැනීමට අන්‍ය බඳු අවස්ථාවලදී පිළිසංවරව තියා ගැනීමට අනිත් ඒවා තමයි ඒ විදිහට සාධේ පිළිබඳ මොනවද සම්බේ පිළිබඳව ඒ වගේම ගංගා පිළිබඳ රස පොත්බ්බ තියෙන මේවාට අයිති දේවල් අර විදිහට කලකා බලනකොට ඇති වෙන අවස්ථාවේදී ඒ කලින් දීපු ආහාර පිටාගත්ත ඒ දේවල් විතරම පහළ වෙනවා. ඒ පහළ වෙන අවස්ථාවේදී අන්න හිතම සංවර වීම. හිතම සංවර වීම කියන්නේ ඇහැ ක්‍රියාකලේ නැහැ, කන ක්‍රියාකලේ නැහැ, නාහිය ක්‍රියා කළේ නැහැ, දිය ක්‍රියා කළේ නැහැ, කාය ක්‍රියා කළේ නැහැ. පිටිත ක්‍රියා කළා. තණ්හාව ඇතිවීමට ක්‍රියා කළා, දේහය ඇතිවීමට ක්‍රියා කළා, මෝහය ඇතිවීමට ක්‍රියා කළා. එන් පරිත්තම් මෙන්දෝනන් නිසා යෝගාවතර ජීවිතය වටිනා එකක්. මේ වටිනා යෝගාවචර ජීවිතයකට බහැපු පින්වත් උදවිය තමන්ගේ ඒ යෝගාවචරයේ යෝගාවචර ගුණයන් හොඳට ආරක්ෂා කරගන්නකොට මහන්සි ගන්න ඕනේ. යෝගාවචර යෝගාවචර කියලා කතා කරන්නේ මේ භාවනා කරන ඇත්තන්ට. භාවනා විදිහට ඇත්තන්ට. ඒ භාවනා විදිහට ඇත්තන් තමන්ගේ මේ ඉන්ද්‍රියන් වල මොන අන්දමකින්වත් කරා ගත්තා නම් වෙනවා. ලටක් නැති ගොනමක් වාගේ අර මේ ප්‍රාතිමෝක්ෂයන් පිටාබරේ තියෙට යන කාලදාසාව. ලටක් නැති ගොනම නැති වෙන විනාශ යන වාගේ ඉන්ද්‍රිය සංවර තියෙන්නේ නැති ඇත්තාගේ පිටාබරේ තියෙට පරිලයන නැති කියලා යනවා. පිටාබරේ තියෙට පරිලයන ඉන්ද්‍රිය සංවර තියෙන්නේ නැත්නම් ඕ ඉන්න විසුද්ධිය ඉන්න විසුද්ධිය නැත්නම් එහා විසුද්ධිය කෝ නිවන් දකින්නේ කොහොමද නිකන් නමද නේද ඉන්නේ යෝගාවචර කියන්නේ නිකන් නම ගහගෙන ඉන්නේ කොයිතරම් දුරවලකමද මේක අවදිින් ඉන්න ඕන හොඳට අවදි වෙලා ඉන්නට කල්පනා කරලා මේ කරන්නේ මොකද්ද මොන වැඩද අපි මේ කරන්නේ අනුරවටම අපි මේ කරන්නේ නෑ අපිමයි වැරදෙන්නේ නැවතින්නේ. මේවා කල්පනා කරලා බලන්න. මේ ප්‍රතිදේශ කල්පනා කරලා බලන්න පුංචි දෙයක් නිසා අපේ මේ වටිනා යෝගාවචර ජීවිතේ ඇති කරගන්න. බොහොම හොඳින් විතර පරිදි කරගන්න මහන්සි ගන්න ඕනේ. තමන්ගේ ජීවිතේ වාගේ මේ ඉන්ද්‍රිය සංවර තීරණය, ශික්ෂාපද තීරණය, එහා දිවෙන්නා වූ දෙක කියන්නේ සතර සංවර තීරණය ජීවිතවාදය ආරක්ෂා කර ගැනීමට හිතන්න ඕන මේ ලැබිලා තියෙන බුද්ධ ප්‍රාද කාලෙන් ප්‍රයෝජන ගන්න ඕන ප්‍රයෝජන ගන්නේ තමන් බලාපොරොත්තු වන්නව නිමිත මාර්ගය සම්පූර්ණ කර ගැනීමට බලාපොරොත්තු වෙන්න ඕන සතර සංවර සීලේ මොනින් ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙන්න ඉන්ද්‍රිය සංවර සීලේ පමණක් නෙමෙයි සිතාපද සීලේ පමණක් නෙමෙයි සිතාපද සීලේ ආරක්ෂා කරගෙන විමුක්තාවන සීලය ආරක්ෂා වීමට උමනා කරන අන්දමට ඉන්ද්‍රිය සංවර සීලය රටක් මන්දා වාගේ ගෝයමකට රටක් මන්දා වාගේ විතරම ඉන්ද්‍රිය සංවර සීලය ආරක්ෂා කරගන්න ඕනේ ප්‍රමාදයෙන් ගැටෙන්න එපා ප්‍රමාදයෙන් ගැටෙන්නේ නැතුව ඉන්ද්‍රිය සංවර සීලය හොඳින් ආරක්ෂා කරගන්න ඕනේ ඒ විහාර දෙන්නා වූ ආදී වාද සිද්ධ සීලය සත්‍යඥාන සීල සීලය කියන මේ තේරෙන ආරක්ෂා කරන පදවතු කරන්නට බලාපොරොත්තු වෙන්න ඕනේ. එතකොට බලාපොරොත්තු වෙනකොට වෙන දාම වෙන දාම සිහියෙන් යුක්තව කියනවා කල්පනාවෙන් කියනවා මේ බුද්ධෝත්පාද කාලයේ වටිනාය කම් දුර්ලභ කම් මනුෂ්‍යාත්ම භාවයේ දුර්ලභ කක් කියලා ඉන්දියට කියනවා ඒ කියන කතාව හොඳට සිහියෙන් යුක්තව කියන්න ඕන. මේ ඒවා කියන අවස්ථාවේදී දුර්ලභෝ මනුස්සත්ත පටිලාභෝ දුර්ලභෝ බුද්ධිපාදෝ ලෝකස්මින් කියන ඕවා කියන අවස්ථාවේදී නියම හිත තියාගන්න ඕන. නියම හිත කියන්නේ ඒ අදහසට හිත යොදාගත්තු ඒ පදයෙන් කියන ආදාහයට යොරාගත් පිටතින් යුක්තව ඒක කියන්නේ. මේ කියන්නේ අනුන්ට ඇහෙන්න අනුන්ට මම හොඳට කියනවා කියලා හඳුනන හඳුනන දහයෙන් කියන නරකයි. මේ තමන් ඒකෙදි තමන්ම හිතන්න ඕන. තමන්ම ඒ කියන එකක් වශයෙන් කලකන්නේ. කවුරුත් ඉන්නවා කියලා කලකන්නේ. අනුන්ට ඇහෙන්න තමන් මේක හොඳට කියනවා කියන එක අනුන්ට හදවන්න කියන නරකයි. ඊුවත් මොකද එතන බොරුවක් වෙන්නේ. සත්‍යයක් වෙන්නේ. තමන් තුළ ඇති වෙන්නේ කිලේශය. ඒ අදහසක් හොඳ නෑ. තමන් කියන්නේ කවුරුවක් ඉන්න තැනක නෙමෙයිම තන්නේ මේක කියනවා කියන හැඟීම ඇති කරගෙන කියන්නේ. ඒක කියනකොට පිළිසිදු චෛතසික පාවිච්චි කරන්න ඕනේ. ඒ චෛතසික දීපී පාවිච්චි කරමින් යනවා. ඒ කියනකොට ලෝක විපස්සයක් ඇති වෙන්න පුළුවන්. එහෙම කරමින් ඒ විදිහට කරමින් මේ දුරපතාම මේ කටයුතු කිරීමෙන් අපේ අභ්‍යන්තරයේ පහළ වෙන්නේ වර්ණා කුසල චේතනා පරම්පරාව සම්මහය මේ දුර චේතනා පරම්පරාව සමූහයම අප බලාපොරොත්තු වන්නා වූ ඒ විත්ත මාර්ගය සාදාගන්න ඒකාන්තයෙන් උපකාර වෙනවා ඇති. ඒ නිසා නිවන්දනේ මේ සිද්ධ කරගන්නා වූ මේ කුසල වටිනා කුසල බලයෙන් ශක්තියෙන් තම තමන් බලාපොරොත්තු වන්නා වූ අන්නමත ඒ සියලු සංසාරික දුකින් නිදහස් වෙන ලැබෙන සාන්ත අමාමා නිවන් සම්පත් ලබාගත හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you.